දැයි සිළු දිනාටම තිරුවන් සරණයි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද ජූලై මාසේ 22 අපිට මේක ඇත්තටම කියනවා අපේ වැඩමුළුවේ අවසාන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඉතින් අපි ඉලයිට් මුරජි මහත්තයන්ගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හඳුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හිස පහතට කඩා වැටෙනවා. හුස්ම සංසිඳීගෙන යනවා. සතිය දිගටම පවතිනවා. කඩා වැටුණු හිස හෙමින් කෙලින් කරගන්නවා. ස්වාමීනි ඒ වර්ධක් දෙය පහදා දෙනු මැනවි. ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දිගා සිරිපතන අතර ඔබ වහන්සේ පතන අවබෝධයකින් ඉක්මනින්ම නිවන් අවබෝධ වේවායි පතමි. ඒ විදිහට ඔළුව උස්සන්න යනකොට සතිය කැඩෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා දැන් මේ කියන ක්‍රමයේ හැටියට තියෙන්නේ තමන්ට ඔලුව උස්සන්නේ හිතෙනවා ඒ ඔලුව උස්සන වැඩේ කරනවා ඒක ඉවරුණාට පස්සේ නැවතත් පුරුදු විදියටම ගෙවෙන ආනපානෙ මත හෝ දිගට සතිය පවත්වා ගන්න පුළුවන් නම් ඒකෙන් පැහැදිලි වෙනවා සමාධියේ මේ භාවනා කැඩලා නැහැ කියලා. එහෙම නැත්නම් ඕදේ නොකර හිටියත් ඕක නිබේ වෙනවා. ඒක දකින්නටත් දැනගන්න පුළුවන්. ඒ පතර පහතර වැටෙන වැඩ පිළිවෙලෙම තියෙනවා අපව නැගිටින එක. ඕනේ නම් ඒක කරන්නත් පුළුවන් සතියෙන් එහෙම නැත්නම් නොකර හිටියත් ටික වේලාවක් යනකොට පුළුවන් ද බලන්න ඒක දිහා බලන්නේ බේම නැගිටලා එනවා එතකොට ඊටත් වැඩිය හොඳයි ඒක දිහා නොකර ඒකට හිත නොයොදා ඉබේම ඒක නැගිටිනකොට ඒක ගැන දැනගන්නවා අන්නේ විදිහට මේ කටයුතු අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් භවනා දියුණු වෙන්න දියුණු වෙන්න හට ගන්නකොට දකින්න නම් ඕක කොහොම කෙරුවක්වත් ඉවරයක් තියෙන වැඩක බෙල්ල කඩා වැටෙනවනම් බෙල්ල නැගිටින්න ඕන නැත්තම් බෙල්ලක් නෙවෙයි යෝග. ආනේ විදිහට බලන්න ඒක ඉතින් කෙරුවත් එකයි සතියෙන් කෙරුවත් එකයි නොකර හිටියත් එකයි අවශ්‍ය කරන්නේ සතිය විතරයි. පින්වත් බුද්ධ පුත්‍රයන්න් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ඉරියව්වෙහි සිත පිහිටුවා සිටන විට ඉක්මනින්ම සමාධිගත වේ. මෙසේ මද වේලාවක් සිටන විට මුළු කායතම සැහැල්ලු බවක් හා ප්‍රීති බවක් දැනේ. තවත් ඉදිරි අන්දමටම සිත පිහිටුවා සිටන විට ආලෝක දකින්නට ලැබේ. වේලාවකට මණික්වල දිලිසෙන ස්වභාවයකදී ද නිල් පාට එළි එහෙම ගමන් කරනවා පෙනේ. තවත් විටක ඉදිරියට වේගෙන් සුදු පාට එළිය ගමන් කරයි. මෙසේ සිටන විට තවදුරටත් පිටිපන්දම් දෙකක් පත්තු කර කකුලක් එකක් උඩටද අනෙක එතන සිටින සිට හරහටද තබා ඇති බව පෙනේ. මේ අවස්ථාව වන විට කය කෙසේවත් සලවන්නට සිතක් නැත. සිතන් සිතත් දැඩිව ඒ ඉරියව්වෙන් බැඳී සිටී. ඉවත් යාමට බැරිව දැඩිව බැඳී සිටී. මේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. දීර්ඝායුෂ වේවා. ඔය මේක තාන්ට හිටියරයක් කරදරයක් දනු කඳේ ගැහුවාගේ දෙයක් හිතනවාද? එහෙම නැත්නම් භවනා නිසා ඉබේ වැඩ සිද්ධ වෙගෙන යනවා. විකෘති තිබුණාට විකාර තිබුණාට Taman දන්න නිසා මඳහත් හිතක් තියනවාද නැත්නම් මෙච්චර ඉස්සරවත් මෙහෙමවත් දැනගන්න බැරි වුණා කියලා සතුටු හිතක් ඇති වෙනවද කියලා කිව්වොත් ඒ ගැන විස්තර කියන්න පුළුවන්. ඒ නිසා මේ කටයුතු කයේ සිදු වෙනකොට හිත මේක දිහා බලන්නේ කොහොමද? ආකල්ප මොන වගේද? හිතේ වර්ණ ගැන්වීම මොන වගේද කියන එක යෝගාවචරයගෙම කියවෙන්න ඕන. ඔව් එහෙම නැති දිගට ඉදිරියට යන්න. ඒ කියන්නේ හිත අපි කොහොම කරුවක්වත් හිත දන්නව හරි වැරදි. එයාට පේනවා මේක. ආ එහෙම පේනවනම් සැක උපදෝන එක තමයි නීවරණ කියන්නේ. මේ සැක නැති තැනකට සැක වැටෙනවා. ඉතින් අපිට සතුටු සිතක් තියෙනවා. ආයේ අදිෂ්ඨාන ශක්තිය ගත්තා. චිත්ත ශක්තිය ගත්තා. එහෙමම ගියා. සමහර විටක ඕකම වෙලා බය වෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් අසතුටක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් විතරයි උත්තර අහන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ, සැක කරන්න ඕනේ. ඉදිරියට යන්න පාර හම්බෙලා තියෙනවා නම් හිත එහෙම දෙන්නේ නැහැ. භාවනා ප්‍රතිපදාව හරහා වැරදි දෙකට යම් කියලා කියන්නේ නැහැ. යම් කියලා කිව්වන වැඩේ හරි. තමයි දන්නවා සතියින් ඉන්නේ කියලා වෙන දෙයකට වෙන්න දෙන එකයි දෙක. අපි ලෑස්ති කරන යන්න ඕනේ හිත අන්නේ වගේ වැඩකට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ පළමු වතාවට මෙවැනි දීර්ඝ කාලීන භාවනාවකට සහභාගී වුණේ. ඊටාම සාර්ථකව සිතටත් කායටත් අවශ්‍ය සැනසුම ලබා ගත්තා. දැනටත් ලබා ගනිමින් සිටිනවා. ආනාපාන සති භාවනාව ගැන මට ආශ්වාස ප්‍රශ්වාස නොදැනී කයේ සෙලවීම වැගිරීම දැනෙනු බව ගිලි දරදඬු බව ගිලි ඉදිරියෙන් නැති ඇති වී නැති වී ඈතට යන පුරුන් රොදක්සේ පෙනෙනවා. අමතරයෙන් මූල කමඨහනට කමඨහන සීකලොත් වේගවත් හුස්ම ගණනක් හෙලන්නත් වෙනවා. මේ ගැන තවදුරටත් කළ යුතු දෑ පහදා දෙන්න. වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධීන් නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. සාදු සාදු. මේකේ අවසාන වාක්‍යය විතරයි මේ ආශාවෙන් ආයාසයෙන් අරමුණට හිත යොදුවොත් විතරක් ඇවිස්සෙනවා කියන එක විතරක් නොකර ඉන්න. වෙන දෙයකට වෙන්න දෙන්න. වෙන දේ හොඳයි මට පේන්නේ. නමුත් එතකොට මේ හුස්ම ගන්න හිතෙනවා ඇත්ත කරින්න හිතෙනවා නැගිටලා යන්න හිතෙනවා එහෙම නැත්නම් මේක මොකද්ද කියලා දැනගන්න හිතෙනවා මේ සේරම කෙලෙස් අර නිසිනින්ද වෙන වැඩේට මොනවා හරි අකුල් හැරෙන. ඒකල එක ඥානයක් කියලා හිතනවා, නිහතමානිකම කියලා හිතනවා, ශික්ෂාගරුත්වය කියලා හිතනවා. ඔක්කොම මේ මායා වැඩ. මේ අනේකට හේමම නිදාගත්ත බබාට නිදාගන්න යන එකයි තියෙන්නේ. නැගිටලා කතා කරලා අහන්න එපා බබා දොයිද? මේ තාටියන් නැරවිලි කවි කියන්නද? ඕනේ නැහනේ බබා දොයි නම් තේරෙනවනේ අම්මට. බබාට තේරෙන්නේ නැහැ කියන්න අම්ම ළඟට එනකොට මොකට ගෑණිය මම බුදි උඹ පළයක් පැත්ත පළෙන් කියන අම්මට බබාට තේරෙන්නේ නැහැ. තේරෙනවා හොම්බට දෙයක් දැමලා අනී. මොකද අම්මා දැනගන්න ඕනේ බබා දොයි. මොකට ආයාසෙන් හුස්ම ගන්න හිතෙනවා නම් ඒ බව දැනගෙන යන්න ආරින්න. ආන්නේ විදිහට මේ වෙන දේ නිසිනින් දේ වෙන දේට වෙන්ඩර්ලා පැත්තකට වෙනවා මිස පෑදිදියට බොරදිය දාන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. එහෙම කරත් වැරද්දකුත් නෙවෙයි. ඒ හැටි අපි මෙතෙක් කල් දන්නේ නැති ගමනක් නෙමෙයි යන්නේ. ඒ නිසා ලක්ෂ වාරයක් කරලා කරලා හිතට විශ්වාසය දෙන්න මේ පෑදී නිසක හිතට සැක දාන්න එපා. ඕක තමයි මුළු ජීවිතේම අපි සැක කරනවා කියන්නේ. අද ලෝකේ කැඩෙන හරියක් දීග කැඩෙන්නේ කාමීත්‍යාචාර නිසා නෙවෙයි සැකේ නිසා. දීග තියනවට වැඩිය විශාල දීග රෙජිස්ටර් කරනවට වැඩි ප්‍රමාණයක් දවසකට දික්කසන ඉල්ලීම් කරනවා සැකේ. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔය ඉර දෙන්නම් හද දෙන්නම් කියලා බැඳපු දෝඩුවම තමයි නැද්දකින් නොපතන් කියාගෙන ගහ කොටාගෙන මරගෙන ඉන්නේ හේතු ඇතුව නම් කමන්නේ නැහැ. නෑ නිකන් සැක. අනේ ලෝකෙ යුද්ධ ඇති වෙන තරකක් ලෝකෙ ඇතුනේ සැක නිසා. අපි කොච්චර හම්බ කරත් ඇති වැඩක් නෑ මේ සැකේ තියෙන තාකල් ඒක නිසා බෙල්ල කෑවත් කමන්නේ නිසකව කරන්න. එතකොට කන දේ ඇඟට අල්ලනවා. එලාගත්ත බැදුරේ බුදියන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ තනෙත් සැක කරනවා අතන නොතනත් සැක කරනවා. ඉතින් ජීවිතේ පුරාවට නිකටල්ලේ තියාන අනී අනිච්චං කුණු පංචස්කන්ධේ පනිච්චං දුක්ඛං අනත්තං කේසා ලෝමා නකා දන්තා තචෝ ගේකේ බැලු බැලි ඉන්න එකයි දී. හිතන මේක භාවනාවක් කියලා. භාවනා නෙවෙයි නොද්දකේ නොපතන් කියන එකම තමයි කියවෙන්නේ. භාවනා ඊටදී හරි ජොලි වැඩේ යන දෙයට යන්න ඇරියා. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මේ මේ ප්‍රශ්නෙම මේ උත්තරේම මේ වැඩසටහනෙම 50ක් විතර කියවෙන්නේ. දැන් ඉස්සරහට කී සැරයක් ඔකම කියවෙනවද කියලා බලන්න අහගෙන ඉන්න එකම තමයි තියෙන්නේ මේ පහදිලිය වැඩේ යනකොට සැක කරනවා. වරදිනකොට නම් නිසකව පැනලා දෙනවා. වැරද්ද යනවා නම් නිසකව දෙනවා. හරියට යනවා නම් එහෙට දෙපර බානවා මෙහෙට දෙපර බානවා සැක කරනවා විනීත පැත්තෙන් බලනවා ප්‍රඥා පැත්තෙන් බලනවා ඒක දිහා බලනකොට hina කාලා මැරෙන්න පුළුවන් මේ ලෝකේ වැඩේ. ලෝකේ වැඩ නෙවෙයි භාවනාකාරින්ගේ වැඩ. තිරුවන් සරණයි ගාබුණිය ස්වාමින් වහන්සේ ප්‍රශ්න තුනක් හැටියට ගෙතිනවා. පළවෙනි එක සමත පූර්වාංගම විදර්ශනාවත් විදර්ශනා පූර්ව සමතයත් ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම කාරණේ පැහැදිලි කර දෙන සේක්වා. දෙක දිවා කාලයේ රාත්‍රී කාලය ලෙස ඇති කර ගන්නා සංඥාවත් රාත්‍රී කාලයේ ලෙස රාත්‍රී දිවා කාලයේ ලෙස ඇති කරගන්නා සංඥාවත් జాగ්‍රියානු යෝගයකදී සිදු කරන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනසේක්වා. තුන්වෙනි කොටස ගෞරවනීය ස්වාමින් වහන්සේ සීලය සම්මා සමාධියටත් සම්මා සමාධිය යථාභූත ඥානය ඇති කර ගැනීමටත් උපකාර වන ආකාරය පැහැදිලි කර දෙනසේක්වා. ධර්මයේ නුවරින් මෙනෙහි කරමින් සිටින විට හෝ ධර්මය ශ්‍රවණය කරමින් හෝ ධර්ම කතා කරමින් සිටින විට සජ්ජායනා කරමින් සිටින විට යථාභූත ඥානය ඇතිවීමදී ඇතිවන සම්මා සමාධිය පිළිබඳවත් කාරුණික පැහැදිලි කර දෙනෙමින් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය අන්තිමට කියප එක තමයි වෙලා තියෙන්නේ. මේ බණ අහලා නිවන් දකින්න පුළුවන්. ඒක නිවේද සම්මා දිට්ඨිය කියලා මේ මේ මූල මේකේ ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට පරියත්තියට හිත දීලා ලියපු ප්‍රශ්න හතරක් මේකේ තියෙනවා. ඒක නිසා සමථ විදර්ශනා පූර්වංගම විපස්සනා පූර්වංගම සමති කියන එක අපි බලමු. ධර්ම දේශනාවට අද එකතු කරගන්න. දිවා රත්වි සංඥා රත්වි දිවා සංඥා ගන්න එක බස් එකෙන් ආන්න බස්සට තේරෙනවා. උරා දවල්ට බුදිය ගන්න රැයට වැඩ එච්චරයි. ඉතින් රත්වි දිවා සංඥා දිවා රත්වි සංඥා කියන්නේ. ඒ නිසා ඒ ක්‍රමයෙන් නිදා ගන්න ප්‍රමාණය අඩු කරන්න. ඒක මේ අපෙන් අපි අපිට බස්සට කියලා දෙන්න දෙයක් නැහැ. බස්ස උපදිනකොටම දන්නවා. බස්ස කියන එක සතා දන්නවද? අර පුරුලෙකින් ඇද්දක ලොකුවට තියෙන එකේ දවල්ට බුදියනින් ඉන්නේ එකේ රැයට හැරලා ඉන්නේ. ඒක තමයි රාත්‍රියට මේ මිනිස්සු කලකොලොප්පම් කරන වෙලාව තියෙනවා කේලම් කියන, ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධමාන කරන මේ සම්පප්පලාප කියන ඒ වෙලාවට බීරෙක් වගේ පැත්තකටලා බොට් එකක් වගේ, ලෙඩ වෙච්ච එකක් වගේ පැත්තකට නිකන් එනවා. ඈ මට ඇහුණා කියලා අර අමාරසයි තියෙන්නේ මට ඇහුණා කියලා. දවල් 30ෙම ගත කරන්න ඕනේ මොනවා කවුරු කිව්වොත් මට ඇහුන්නේ නැහැ. රැයට කට්ටිය දොයිනේ. ඔය කෙලිකාරෝ තේරම කරා දැදා බුදි. ඒ වෙලාවට භාවනා කරනවා. ඉතින් ඒකට අර ලස්සන වචනයක් බුදුහාමුදුර සඳහන් කරනවා රාත්‍රියේ දිවා සංඥා දිවා රත්ති සංඥා කියලා. ඕක තමයි බස්සා. බස්සා කියන්නේ ඒක. ඕකට තමයි జాగටි අනුയോഗය කියන්නේ. මේ මිනිස්සු නටන වෙලාවේ පැනලා නටන්න යන්න එපා. ඒකට මහන්සි වෙලා රෑ දෙකක් බුදියන්න වෙනවා. එක එක දවසට රෑ දෙකක් බුදියන්න වෙයි. ඒ වෙලාවේ නටා ගන්න කරන නටා ගන්නදලා තමයි විවේක වෙන එකයි තියෙන්නේ. නටුම් කාර්ය බුදියගත්තට පස්සේ අන්න අපේ තොইল පටන් ගන්නවා දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන දෙන්නා දෙනෝ කියලා අපි රෑ වැඩ අරගොල්ල ඒකට ගොර ඇද ඇද බුදි. ඉතින් ඒක එච්චර මේ මූල ධර්ම වශයෙන් ප්‍රශ්න නෙමෙයි මේ පරියත්තියට බර වෙලයි ප්‍රශ්න ගන්න. ඒක එතකොට කොච්චර කිව්වත් ඒක නැවත නැවත අහන්න හිතනවා. මොකද කරන දේ නෙමෙයි අදහන්නේ අහන දේ. ඉතින් එතකොට අහනවා සම්මා මේ සීලය කොහොමද මේ සතාවූත ඥාන දසෙන්ට හෙලි වෙන. ඒකට බණහාන කොට වෙන දෙයක් වෙන්නේ නැද්ද කියලා. මේකට දෙවෙනි ධර්ම දේශනාවයි තුන්වෙනි ධර්ම දේශනාවයි අහන්න. ඒකෙදි මේක හොඳට අපි සාකච්ඡා කරා. ඒක ඇහිලා නැහැ මේ වෙලාවේ. එක්ක ඒක ක්‍රියාවත් වෙලා නැහැ. ඒ නිසා මේ පළවෙනි යනකොට මම හිතන්නේ අරවින්ද හදලා දෙයි. ඒ CD එක අහන්න කොහොමද මේ සීලය ඒ යථාභූත ඥාන දර්ශනයකට තුඩු වෙන්නේ කියලා. එහෙම නැතුව මේක ඒ කියලා දීලත් ආයසරයක් කිව්වත් කාලේ නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. ඒ නිසා ක්‍රියාවත් වෙන පැත්තේ නෙවෙයි මේ ප්‍රශ්න නැගලා තියෙන්නේ. ප්‍රශ්න නරක නෑ. ප්‍රශ්න අහක දාන දෙයක්වත් නෑ. නමුත් අන්තිම ප්‍රශ්නේ කියනවා බණ අහනකොට එන සම්මාදිට්ඨිය මදිද කියලා. ඒත් ඇති හොඳට පාරමිතා පිළිලා තියෙනවා ඇති. නැත්තම් හරියන්නේ නැත්තම් භාවනා කරන එකයි තියෙන්නේ. මේ ප්‍රායෝගික පැත්ත අඩුයි. මේ ප්‍රශ්න තුනේම ප්‍රායෝගික පැත්ත අඩුයි. නිකන් මේ මූල ධර්මයෙන් යන්න හදනවා. ඉතින් ඒකට එච්චරම ගොඩක් වෙලා මම ගන්නෑ. නමුත් අපි බලමු. ධර්ම දේශනා වේලාවේදී ඔය පළවෙනි ප්‍රශ්නට පළවෙනි ප්‍රශ්නයත් හිතේ තියාගෙන සාකච්ඡා කරන්න. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ යෙදෙන විට පය භාගයක් පමණ ගත වූ විට හුස්ම රැල්ල ඉහළට පහළට යනවා හොඳට දැනුනි. ඒත් එක්කම හුස්ම රැල්ල දිහා බලා සිටන විට තිරයකින් මා වසනවා වගේ දැනුණා. මෙසේම ක්‍රමයෙන් සිප්පිකටු දෙකකින් වැසි නැවත සිප්පිකටු දෙකක් ඇරුණා වගේ දැනුණා. හිතට බයක් දැනුණා. වටපිටාවේ සියල් සියලු නාදයන් ඇසුණා. අතපය නැහැ වගේ දැනුණා. අධික බයක් දැනුණා. නැගී සිටින්නවත් පණ නැති වුණා. කර්ණිමෙත සූත්‍රයේ හිතින් කියලා අතපය සැහැල්ලු කරගත්තේ. පරයන්කෙන් සක්මනට යන විට ඇඟපත පණ නැති බවක් දැනුණා. මේ කවර තත්වයක් දැයි පහදා දෙන මෙන් දෙපා නමෙද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ ශරීරයට තියෙන බය, ජීවිතයේ තියෙන බය. භාවනා කරුවොත් ඕක ඊට වැඩි වෙලා එයි. හැබැයි හැම වෙලාවෙදී මරණය පිළිබඳව පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඒක මරණයට යනකොට අලුතෙන් බය වෙන දෙයක් නැහැ. මොකද දැන් ටික ටික කනවනේ. දැන් පේන තියෙන්නේ මරණය කිට්ටු කරනකොට එන බය. ඉතින් ඒකට හොඳට සීලක පිළිලා ලෑස්ති වෙලා යන්න. අනිත් දවසේ යනකොට ඊටත් වැඩි ඕක උක්දන්න මිරිකෝගේ මිරිකලා අතාරිනවා. ආයෙසරයක් කඩලා බිඳලා අතාරිනවා. පෙන්ලා දෙනවා අන්තිමට කොච්චර බය වුණත් ඇඟට මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒක එකවරේ මරණයේදී අත්දකින්න ගියාම මහා බරපතල කාරණාවනේ. දැන් එහෙම නැහැ. නොමර මරනවා. ගිලලා ආයෙව මරනවා. ආයෙ ගිලලා ආයෙව මරනවා. ඉතින් හතර සැරේ 10 15 සැරේ කරපම බලනකොට ගිල්ලත් එකයි වැමෑරුවත් එකයි ඒ ශරීරෙට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි බය ඉතුරු වෙනවා අසත්පුරුෂයයි. සත්පුරුෂයා ක්‍රමයෙන් ක්‍රමයෙන් බය නැති කරගෙන මීට වැඩි යමක් වුණත් මූණ දෙනවා ත්‍රිවිධ රත්නේ නාමයෙන් නැත්නම් සද්ධාවේ නාමයෙන් බුද්ධ රත්නේ නාමයෙන් කියලා එnde ende ende ende මේවට මූණ දීමේ හැකියාව වැඩි කරගන්න. ඉතින් මේක වෙච්ච පමණේ හැම කෙනාටම මේ වීරත්වය ලැබෙන්නේ නැහැ. ඒකට ලෑස්ති වෙලා ගියොත් එහෙම නැත්නම් අසුවිරු ඥාන තියෙන කෙනාට පෙර ගන්න පුළුවන්. නැති කෙනාගේ වෙන්නේ මේ ශරීර ආශාව වැඩි කෙනාගේ වෙන්නේ ජීවිත ආශාව වැඩි කෙනාගේ දහස්වර මැරෙනවා. පොඩ්ඩක් ඩිංගිත්තක් අමාරු වෙච්ච ගමන් මැරෙනවා. හුඟා heart attack වෙලා මැරෙන්නේ බයට. ඒ ප්‍රෙෂර් එක ආපුවම මැරෙන්නේ බයට. කරන්ට් එක වැච්චාම මැරෙන්නේ බයට. සර්පෙක් ආපුවම මැරෙන්නේ බයට. විෂ නැතුව නෙවෙයි. ඒ විෂ ඩක විෂ මතක් වෙනකොටම මැරෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. ඒ නිසා හැම සර්පෙක් කන මිනිහෙක්ම මැරෙන්නේ හැම කරන්ට් එක වදින මිනිහෙක්ම මැරෙන්නේ නැහැ. ওই දී ආවට heart attack ආවට උඟ දෙනෙක් මැරෙන්නේ නැහැ. ප්‍රෙෂර් එක නැගකට මැරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ගැන සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරනවා. ඉතින් අපි කොච්චර ආරක්ෂක සෙනඟ වැඳ හිටියත් කොච්චර බෙහෙත් පීලා හිටියත් මේ වගේ දෙයක් කරනකොට බය වෙන ගතිය තියෙනවා නේද? ඒ නිසා මරන්න ආයේ හුනියම් කරන්න මොකක්වත් ඕනේ නැහැ. තෝ මරනවා කියනකොට මැරලා වැටෙනවා. මරන්න ඕනේ මෙන්න මේ බය එන්නේ මේ ශරීර ආශාව නිසා ජීවිත ආශාව නිසා මම ත්‍රිවිධ රත්නයේ තියෙන ගෞරවයෙන් කාය ජීවිත নিরপেক্ষව යන්නේ කියලා ඔකට ලෑස්තිලා ගියොත් ඔය එන්නේ නැහැ. ඕනේ දවසක කොහොමද ඒකට ලෑස්තිලා යන කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා මේවා නිකන් හිතේ හොල්මන් වගේ තමයි පේන්න තියෙන්නේ. හැබැයි හිතේ හොල්මන් වෙන්නේ මේ මට පැනපු කෙනාට විතරයි. පැනපු නැති කෙනාට තාම ලොකු බයක්. තාම හුබස් බයක්. තාම දන්නේ නැති ශේෂ්ත්‍රයක්. ඒ කියන්නේ හිත තාම දියුණු නැහැ. තව ගොඩක් ඒකට පදම් වෙන්න ඕනේ. හැඩ ගහෙන්න ඕනේ. නමුත් මෙහෙම කරනකොට කරනකොට අනිවාර්යයෙන්ම කොට තියෙන බය යනවා. මේ බයට බුදුජානන්සේ දීලා තියෙන වචනේ තමයි කෙලෙස්. අපිට යම් තාක් බය තියෙනවා ඒ තාක් කෙලෙස්. ඉතින් රජ කෙනෙක් කොච්චර බයෙන්ද ඉන්නේ කියනවනම් එයා තාප්පල් බැඳගෙන ජල තටාක හදාගෙන මුරකාවල් දාගෙන කොටු තාප්ප හදාගෙන බිමින් යන්නේ අහසෙන් යන්නේ ඒ මොකද ඒ තරම් බයෙ ඉන්නේ ඌට තමයි රජා කියන්නේ ඒ තරම් බයෙන් ඉන්න මිනිහ තමයි රජයි කියලා කියන්නේ. අපිට පේන්නේ අම්මොත් එදක් උජාරුවක් කියලා. මොන උජාරුවද කොටු තාප්පවල ඉන්න ඕනේ. උජාරු වල ඉන්නවනේ. අපිට එහෙම බය වෙන්න දෙයක් නැහැ. අපි නිකම්ම නිකං සිරිබිරිස්ලානේ. නැත් ඒජීදිත් මානසික තත්ත්වයට බය වෙන්න පුළුවන්. මතක තියාගන්න බය මුණ දීලම යතරින් තියෙන්නේ. මුණ දෙනවා කියලා කියන්නේ ලෑස්තිලා අනේක බය කියන්නේ කෙලෙස් වලට. ඒ නිසා අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ බය අර ගැනීමයි මේ කරන්නේ කෙලෙස් අද්දුටුවක් කිරීමයි මේ කරන්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආලෝක කසිනිය ගැන මට ආලෝක කසිනිය ඊටමත් පැහැදිලිව निराවුලව ලබාගත හැක ස්වභාවය උදාහරණ උදෑසන හිරුනම් එය හොඳට රාමුවට සුදුවට බබලනවා සමානට රවුමට සුදුවට බබලනවා වටේට කළු පාටයි ඊට පිටතින් සුදු රශ්මි මාලාවක් ටික වේලාවකින් සුදු රවුම රතු වී වටේට තද කළු වී සුදු රශ්මිය ඊට පිටතින් තවත් පිටතින් තවත් බැලීමෙන් එම සියල්ල පහ වී සුදු රශ්මි මාලාව පමණක් ඉතිරි ඉතිරි ඒ අවසානයේ සම්පූර්ණයෙන් නැති යනවා මෙම ආලෝක සංඥාව ඕනෑම තද අඳුරක අඳුරක වුවත් මට ඒ ආලෝකයෙන් net පියාගෙන සිටීමට හැකියි මේ ගොඩාක් භාවිතා කරන්නේ මට සිතේ අකමැත්තක් ඇති වූ විට විශේෂයෙන් ද්වේෂ නැමැති අකුසල මූලය ඉවත් කිරීමට. ද්වේෂය නිස්සාරණයෙන් ආදීනවයෙන් ඉවසීමෙන්ද පාලනය කළ හැකිය. රාග සහ මෝහය අකුසල මූලයන් ගොඩක් දුරට පාලනය වී ඇත. ද්වේෂය පහක් කිරීමට සබ්බාසව සූත්‍රය ආශ්‍රව අනුව කටයුතු කළ යුතුද නැතිනම් ආලෝක සංඥාවෙන් නිවත් කිරීම සුදුසුද? කාරණිකව පහදා දෙන්න. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සාක්ෂාත් කරගන්නවා. සාදු සාදු සාදු ආලෝක කසිනියත් අවශ්‍ය නම් පූර්ව කෘත්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා හිත භාවනා වාතාවරණයකට ආගමික වාතාවරණයකට ගන්න පුළුවන්. දේශනාව අනුව මේ ආලෝක සංඥාව මතක් අතින් නින්දට සාපේක්ෂව. නිදි කිරා වැටෙනකොට ආලෝක සංඥා පුරුදු කරගෙන කෙනෙකුට නම් ඒකට දාපුවාම නිින්ද යනවා. ඉතින් නිින්ද නැතුව අවදිභාවයේ පන්තු වීම නිසා ඒ හරහා රාගය දුරු වෙන්න පුළුවන්, ද්වේෂය දුරු වෙන්න පුළුවන්, මෝහය දුරු වෙන්න පුළුවන්. නමුත් ආලෝක සංඥාව ඍජුව ද්වේෂයට විරුද්ධ වැඩ කරනවා කියන කතාව මේ මූලධර්ම වල සටහන් නැහැ. මූලධර්ම වල තියෙන්නේ නිදිමතට සාපේක්ෂව, කම්මැලිකමට සාපේක්ෂව තමයි. නමුත් ඒක අරහ මේ කියන විදිහේ ද්වේෂය හර ද්වේෂය නැති කිරීමට උදව් කරනවා වෙන්න ඇති. නමුත් ඒක පොදුවේ කාටවත් කියන්න බෑ. එක්කෙනෙකුට හරියන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා ඒ තාක් ප්‍රයෝජනෙ තියෙන තාක්කල් ඒක පාවිච්චි කරන්න එක සම්මත ක්‍රමයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත කය දෙකට ඊටා හොඳින් සිත කය දෙකම ඊටා හොඳින් සමාධිගත වෙනවා. නාසිකාග්‍රයෙන් ඇතුළන හුස්ම සිසිල් බවක් සමග ඇතුල් වී මොන්සුම් ගතියක් සමග පිට වී යයි. මෙහිදී ගතට සහැල්ලු ගතියක් දැනේ. ටික වේලාවකින් තව තවත් සිත සමාධිගත වී කයට අමුතුම විවේකයක් සහ සුවයක් දැනේ. මේ වන විට ශබ්ද හෝ වේදනා ආදී කිසිවක් නොදැනේ. එවිට කුඩා ආලෝක ධාරාවක් ෂණිකව ඇති වී නැති වී යයි. ගත්තු ස්වාමින් වහන්සේ නාසිකාග්‍රයේ පවතින සුරංග රැල්ල නාම වශයෙන් සහ ශබ්ද වේදනා ආදී සතර මහා භූත කොටස් වලට අයත් විය හැකි බව අවබෝධ වේ. මේ අනුව පවතින කිසිවක් මට මගේ යයි කිව හැකි කිසිවක් නැති බව අවබෝධ වේ. සියල්ල ඇති වී නැති වී යන ස්වභාවය වහාම පැහැදිලි වේ. අනුකම්පා කර මේ පිළිබඳව කරුණාවට හා දෙනු මැනවි. ඒත්තුම වටහලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මේ විදිහට යනකොට ওই කියන දේවල් ওই ටික ගොඩාක් සුද්ධ වෙන්න තියෙනවා. ආරම්භයේදී මේ වගේ අපි යම් යම් සැකිල්ලක් ඇතුව තමයි වැඩ කරන්නේ. මේක ගොඩාක් වාරයක් කරන්න. ගොඩාක් වාරයක් කරනකොට ඔගේ තියෙන සැක සංකා දුරු වෙලා, අවුල් පාස නැති වෙලා, මණ්ඩි මිදිලා හොඳට පිරිසිදු වෙන්න පටන් ගන්නවා. මේක සම්පූර්ණ සත්‍ය නෙවෙයි මේ කියන්නේ. නමුත් වැඩක් පටන් අරගෙන තියෙන බව පේනවා. ඒක නිමාවකටපත් වෙන්නේ පරිපූර්ණත්වයට යන්න වෙන්නේ මේක දහස්වර කරන්න මේක හරි කියන අදහසෙන් නෙවෙයි. වැරදි කියන අදහසෙමුත් නෙවෙයි. දෙකම විවෘතව ධානය කරන්න කරන්න බොහෝ වාරයක් කරනකොට එනවා ඒකේ පාටිහාරීය ඥානයක් කිරීම නිසා එන එකක්. එතකොට මේ වார்த்தාවෙන් බලනකොට තමයි තේරෙයි අඩේ එදා මං හිතා හිටපේක ඉච්චර හරි නෑනේ දැන්නේ හරි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. මේ විදිහට යනකොට වෙන්නෙම සුද්ධ වෙන එක තමයි. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්කේ හුස්ම රැල්ලට සිත පවත්වමින් සිටින අවස්ථාවකදී එය සිහියෙන් නවත්වා පාදයක කැසීමද සිහියෙන් කර නැවත සිහියෙන් හුස්ම රැල්ල කෙරෙහි සිත පැවැත්වීමට ආරම්භ කර එය පවත්වා යාම කළා. මේදී සතිය කැඩුනේද? කැඩලා නැහැ කියලා කලින් ගිහලා මයෙන් අහන කන්නද කියලා. මං හිතියේ නෑ උතන. පළවෙනි සැරේ කියන සතියෙන් කැඩුවේ කෙරුවේ නෑ කියලා. ඊට පස්සේ ආයෙත් යනවා සතිය කැඩලා තියෙනවා. ඒ නිසා ආයි ලියුපෙකන ආයෙම කියවනම් ඒ වාක්‍යෙම එනං අහු වෙනවා. මේ ඉසල ලියුපෙක පස්සට ගැලපෙන්නේ නැහැ. පස්සට ලියුපෙක ඉස්සට ගැලපෙන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ හරියට වැඩේ යනකොට සැක උපදෝන එකට තමයි කෙලස් කියන්නේ. වැඩෙත් හරියට කරලා ඒක පිළිබඳ ආයෙ සැකයක් උපදවලා ඉතින් කාලේ නාස්ති කරනවා. අවුල් කරගන්නවා. ඉතින් ඒ නිසා මේක නැවත නැවත කරන්න. කරනකොට බලන්න ඔය කායින් හරි අහලා බලන්න දෙයක් මේකේ තියනවාද? නැත්නම් වෙන දේ හොඳට විනිවිද පේන සුළු සරල පිවිතුරු ගතියක් තියෙනවා නම් සත්‍ය විතරක් නෑ තව ගොඩක් ධර්ම වැඩිලා. නමුත් මේ සැකේ තියෙන තාක් කරන කොච්චර වැඩුණත් බුද්ධියක් නෑ. සමාදන් වීමක් නෑ. ඒකම ගැන සැක කරනවා. ඉතින් ඒක මේ මොනවද කියන්නේ කැඩෙන දීගේ හේව නැල්ලත් ඇදයි වගේ පේන්නම රුවිතර තමයි. ඒ සැකේ අයින් කරනවා කියන එක ලේසි නෑ. එකක් කරද ඒක උඩ පොහොර දාන්න එපා. ওই පයින්සල උන්ට ඉනිමම් බදින්න එපා. ඕකට මේ ආහාර දෙන්න එපා. ඊට වැඩිය තමන් කරන දේ ඉස්සර කරගන්න දිගට කරගෙන යන්න. ඔය සැකෙන් නාස්තියක්මයි සිද්ධ වෙන්නේ. අවස්ථරයි ගරු ස්වාමින් වහන්සේ මම රෑ වෙලා කොහේ හරි යනකොට යක්කු පේනවා, പ്രേතව පේනවා. මම හරි බයයි. කොහෙවත් යන්නේ නැහැ රෑ වෙනකොටත් ඒ කුමක් නිසාද පහදා දෙන දෙන්න කරුණා කරලා. යක්කුත් ඔහොමම කියනවා මට යකෙක් පේනවා කිය. පෙරේතයොත් කියනවා. උන්ව කලබල කරන්න එපා. ඊට දැන හිටපු දෙයින් තමන් හොඳට විශ්වාස කරන්න ඒ කටියට කරන්න බැරි වැඩක් මට කරත හැකි මට සීල් රැක්ක හැකි. ඒ කටියට කරන්න බැරි වැඩක් මට කරත හැකි සතියෙන් ඉන්න පුළුවන්. ඒ කටියට කරන්න බැරි වැඩක් මට කරන්න පුළුවන් සමාධිවත් වෙන්න පුළුවන් හරියට හරියනවා නම් කියලා දිගට කරගෙන යන්න. ඒකෝට කවදා හරි පේනයක් නොපේන දවස එනකොට අන්න භාවනාව හරියි. ඒක තියාගෙන ඉන්න කඩයිමක් විදියට. ඒක තියාගෙන හැතපොන් කණුවක් විදියට. මේ තියෙන බය වැඩි වෙනවනම් භාවනාව කැඩිලා. කෙලෙස් වැඩි වෙලා. මේක තියෙද්දීම භාවනා කර කර යනකොට මේක අඩු වෙනවනම් හරි. එතකොට අපිට මේ ඇයි එක වෙන්නේ මොක යකා කළු පාට සුදු පාට නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේකෙන් තියෙන කරදරේ චිත්ත පීඩාව අසහනෙ එන්නේ එන්නේ අඩු වෙනවනම් ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මේක අයින් කරන්න යන්න එපා. මේක තියාගෙන භාවනා කරනකොට භාවනාවේ නිසක බව නිසා විශ්වාසය නිසා දුරු වෙන බවට මේක අඩයාලමක් කරගන්න. මේක මේක වහංගුවක් තියාගන්න. ඕනම කෙනෙකුට තියෙනවා එහෙම වහංගු. ඒකත් එක තමයි දැනගන්න පුළුවන් ඉන්නේ මම ඉස්සර නම් මේවට බයයි නැත්තම් මේවා අපේක්ෂා කරනවා. නමුත් දැන් එන්නේ එන්නේ වගේ නිදහස් වෙනවා නම් එච්චරයි තියෙන්නේ මේක වෙන ක්‍රමවලින් දුරුවන් කරන්න යන්න එපා. විශේෂයෙන් මේ වගේ දෙයක් තිබිලා සබාවක කියන්න පුළුවන් වීම ලොකු දෙයක්. ගොඩ දෙනෙක් මේව වසංගනවා. නමුත් අපි ප්‍රසිද්ධිය හෙලි කරනවා. මොකද මේක අපිට නම්බුකුත් නෙවෙයි, අමනම්බුකුත් නෙවෙයි. නමුත් භාවනා කරන යනකොට මේක මේක බොඳ වෙන ගතිය, දුරවන් වෙන ගතිය එනකොට අය කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. පරණ තිබුණු ගති, ස්වභාව, ආකල්ප, පෞරුෂත්ව ලක්ෂණ එමීට එමීට හැදෙන්න පටන් ගන්නවා. ඒක හිමීට සිද්ධ වෙන්නේ. නමුත් ඒක ස්ථාවර හොඳ ක්‍රමයක් උරගාලා බලන්න මගේ හිත වැඩෙනවාද කියලා. ඒ නිසා ඔක තියාගෙන මම ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊතා සෙමින්ද සාමාන්‍ය අවිජන වේගෙන්ද තරමක වේගෙන්ද කළෙමි. අවස්ථා තුනේම සතිය පවත්වා ගත හැකි වුවද මනසේ කලබල ස්වභාවයන් තුන් ආකාරයකට විය. යෝගාවචරයට ඔබ වහන්සේ නිර්දේශ කරන්නේ කුමන ක්‍රමයේද? තුනම කරන්ඩ සමාකාරෝ කරන්ඩ වැඩියක්ම හිත මේ ආතතිය අඩු වෙන ක්‍රමය වැඩියෙක්ම හිත හුදේකලා වෙන ක්‍රමය අසහනේ දුර වෙන ක්‍රමේ Taman තුලින්ම එනවා එතකොට. කොහොම කරුවා සක්මනේනේ. කොහොම කරුවත් Taman Taman ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වේගය වැඩි කරලා කරලා බලන්න, අඩු කරලා කරලා බලන්න, සාමාන්‍ය විදිහට කරලා බලන්න, පස්සට සක්මන් කරලා බලන්න, ඉස්සරහට සක්මන් කරලා බලන්න, තාප් එක සක්මන් කරලා බලන්න, තාප් එක පිටිපස්සෙන් පිටිපස්සට සක්මන් කරලා බලන්න, සියරම කරන්න. නිකන් දෙන්නේ ඔක්කොම එකට බැසල්ලි ගන්න. පස්සෙන් පස්සට රවුමට සක්මන් කරන්න. ඉස්සරහට සක්මන් කරන්න. ඔක්කොම කෝච්චි පීල් එක සක්මන් කරන්න. මොකක්වත් වෙන්නේ නැහැ. තමන්ට තොරතුරු ටිකක් හරි වෙනවා. කෝකෙදිද වැඩියෙන්ම අසහනේ දුර වෙන්නේ. කෝකෙද වැඩියෙන්ම විස්්‍රාම වෙන්නේ. කෝකෙද වැඩියෙන්ම ආතතිය අඩු වෙන්නේ කියලා. ඒකෝට තමන්ට දැනගත්තට පස්සේ කාට හරි කියදකි මන් නිවන් දැකේ කෝච්චි පීල්ලක් උඩ කියලා. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්කේ ආනාපාන සතිය සෑහෙන වෙලාවක් කිරීමෙන් පසුව එක් පාදයක වේදනාවක් ආවා. ඉරියව් නොසොල්වා නමුත් ආනාපානය නවත්වා රිදෙන පාදයේ ඇඟිලි සිට උකුල දක්වා මෙතන රිදෙනවා මෙතන රිදෙනවා යයි මෙනෙහි කළා. වේදනාවක් නැති පාදයේද ඇඟිලි සිට උකුල දක්වා මෙතන මෙතන රිදෙනවා යයි මෙනෙහි කළ විට ඒ ඒ තැන්වල වේදනාව දැනෙන්න පටන් ගත්තා. අනික් එක් ස්ථානයකවත් වේදනාවක් ඒ වෙලාවට දැනෙන්නේ නැත. මෙසේ වේදනාවක් නැති තැන්වලත් වේදනාව එනවා යනවා මෙනෙහි කිරීමෙන් මටම විහිළුවක් මෙන් සතුටක් දැනුණා. මෙය ඔබ වහන්සේ ඊයේ මූණට බනට කිව්වේ වේදනාවේ ප්‍රමෝදයක්ද නැත්නම් මනස්ගතයක්ද? කියන්න බෑ. ඒකට එච්චරම ඉක්මන් වැඩි. නමුත් ඒ ලෑස්ති මනසෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති නැති මනසෙන් කරන දේ සම්පූර්ණයෙන් වෙනස්. වේදනාවක් නැත්නම් බැලුවොත් වේදනාවක් තියෙනවා. වේදනාවක් තියෙන තැනක බැලුවොත් වේදනාවක් නැහැ. ඉතින් මේ විදිහට මේ අපේ හිත ඕනම දෙයකට ලෑස්තිලා ගියොත් අහම්බෙන් තක්ක තක්කු මුක්කුවේ අබැග්ගේ සිද්ධ වෙනවා වගේ නෙමෙයි. එතකොට ජීවිතේ අපි මුළු ලෝකෙම අපිට පරිේශනාකාරයක් වගේ. නැතුව අහම්බෙන් සිද්ධ වුණොත් ඇඟට කඩා වැටුනොත් ලෑස්තිලා නැත්තම් ඉතින් ඒකට හරි බයක් ඇති වෙනවා. ඒක නිසා වේදනාව ඒ අතින් බලනකොට හොඳ චෛතසිකයක් මේක දිහා බලනද බලනකොට අපි මේක පිළිබඳව කොච්චර හුඹස් බයකින්ද එන්නේ වේදනාව එන්නේ ඉස්සලා දත එකකම එන්නේ ඉස්සලා පැන්ඩෝල් ගන්නවා. ඉසේකම එන්නේ ඉස්සලා බාම් ගන්නවා. ඉතින් මේක කරන්න ගියාම වෙන්නේ මොකද? ඇඟේ තියෙන කිසිම වර්ධනයක් වෙන්නේ නැහැ. ඇඟ එන්න හුරතල් වෙනවා එන්නේ. නෑ ඔය එන වේදනාවක් එන්න ඇතින්. අන්තිමට ඒකෙන්ම එන වේදනාවෙම වේදනාවක් නැතිලා යනවා දකින්නකොට ප්‍රමෝදයක් එනවා අනිවාර්යෙන් ප්‍රමෝදයක් එනවා. ඔය කිසිම වේදනාවක් එන්නේ නැහැ. ඒකෙන්ම නැති නොවන ක්‍රමයකට. හැම වේදනාවක්ම ඒකම නැති වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. අපි වෙලා තියෙන ඇති වෙලා නැති වෙන්නේ ඉස්සෙල්ලා අපි දොස්තර ගාවට යනවා. ගිහිල්ලා ඒකට වෙන උපක්‍රම කරනවා, ඔපරේෂන් කරනවා. අර යන්න ගිය වේදනාවත් ආපහු නතර වෙනවා. එන්න හැම වේදනාවකම එන්නේ යණ්ඩයි. ප්‍රතිකත්ම කිරීම හරහා තමයි නතර කරන්නේ. ඒක නිසා කියනවා සම්භාහන විද්‍යාවේ හෙම්බිරිස්සාකට වෙදකම් කරුවොත් දවස් 6කින් සනීප වෙනවා. ඒක අහන දෙයක් නෑ. වෙදකම් නොකර හිටියොත් දවස් 4ෙන් සනීප වෙනවා. වෙදකම නිසා තමයි දවස් දෙකක් පස්සට යන්නේ. මේ මේ කාලේ තියෙන්නේ ඔය වෙදකම් ලෙඩ අද්ද අද්ද තියාගෙන අල්ලපු ගෙදෙට්ට කිය කියා මිනිසුන්ට කන බින්දම් ගහගා චරිචුරුක ගා ඉන්න ලෝකයක්. ඒකේ හරි සතුටුයි වෛද්‍ය විද්‍යාව. මොකද ඇහෙන ගානක් කඩා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු ගානක් තිස්සේ අපේ මනස දුර්වල කරලා තියෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් තමයි. ඒගොල්ලෝ කියනවා ඔය දෙවියන් කන් ඉන්න බෑ. එනකොටම මයි ළඟට එන්න ඕනේ පොඩිපොඩ පවුනොත් තනිප කරන්න බෑ. කියලා ඉතින් අර ගෙදර මිනිස්සයා මේ මිනිස්සයාට ඉන්ජෙක්ෂන් ගහලා මුළු පවුලම අමාරු දාන. ඉතින් විශාල අමාරුවක් වෙලා ස්පිතාලට ගියාම කොච්චර අමාරු ලෙඩකින් වුණත් ලෙඩා බේරනවා. ලෙඩා hina වෙවි ගෙදර යනවා. ගෙදර ඉන්න මිනිසුන්ට heart attack එනවා. බිල දකින්නකො. එච්චර හරියට දුක කරන තව කෙනෙකුට දෙන එක විතරයි අද තියෙන වෛද්‍ය සාත්‍රයේ තමයි. ඒ නිසා වේදනාව දිහා බලන්න ඔය කිසිම වේදනාවක් දරන්න බැරි එකක් කෙනෙක් නෑ. මේ වේදනාව වෙන්නේ ඒකෙන්ම සනීප වෙන ක්‍රමයකට. ඉතින් ඒක බලා ගන්න බැරි මනුස්සයා ඉතින් ඔය පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා. ඒක කැමති නෑ. ඒකෙන් වවාගෙන කන්න කට්ටිය එහෙම කියන්න කැමති නෑ. ඔය ස්වභාවය ඒකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ ආරණ්‍යයට යනකොට ප්‍රථම දාර පෙට්ටියක් අරන් ගන්න කියලා නෑ. කැලේට ඵලයක්. ගිහිල්ලා බලපන් මොනක්වත් වෙන්නේ කැලේ හිටියත් ගමේ හිටියත් බය වෙන එක බය ප්‍රථම දාර පෙට්ටියක් තිබ්බත් බය වෙනවා ඉන්ටෙන්ෂනල් කෙයාර් යුනිට් එකේ හින්දාදී තාටට කළා මැරෙනවා මැරෙන්නේ නැති එක ගලේ ගියවත් මැරෙන්නේ නැහැ ඉතින් බුදුහාමර කියන්නේ අන්නේ දෙවෙනි එක වෙන්න බලවන් වේදනාව දිහා හොඳට බලන්න දැන් මේකේ තියෙන එක වේදනාවක් නැති කකුල දිහා බලනකොට වේදනාවක් දැනෙනවා වේදනාවක් නැත්නම් මැරිලා හැම වෙලාවෙම මේ වේදනා සාගරයක ජීවත් වෙන්නේ. වේදනාව යම් කලක දැනුනේ නැත්තම් දැන් වම් පැත්තේ මගේ වේදනාව දැනුනේ නැත්තම් අපිට හරිය දුකක් එනවා. ඒ පැත්තේ අංශභාගය. අම්මෝ ඉඳලා වැඩක් නැහැ. අනේ කොහොම හරි දොස්තර කෙනෙක් ගෙනලා මේ පැත්තේ වේදනාව ටික ගෙනත් දීපු දවසේ දොස්තරට වඳිනව කකුල් අල්ලල්ලා. අනේ මෙච්චර කල් දැනුන්නේ නැති එක දැනුණා. වේදනාව නැති එක වේදනාව දුන්නා. ඔබතුමා බුදු වෙන්න ඕනේ කියලා. භාවනා කරන්න ගියාම කියනවා අනේ අර පැත්තේ වේදනාව එනවනේ කියලා. විකාර විකාර ලෝකයක් තියෙන. වේදනාදියා වේදනාව වශයෙන් බලන්න මේ මගේ වේදනාව, කටේ වේදනාව, බඩේ වේදනාව නෙවෙයි. වේදනාව වශයෙන් වේදනාව වශයෙන් බලන්න ඕකේ ඔය කියන තරම් ගන්න දෙයක් නැහැ. ඔයගලන්ට hina වෙන්න ඕන නම් මේ මත්දහනේ මං කියන්නම්. අම්මා කෙනෙක් දරුවෙක් වදනකොට ඇට 17ක් එකට කැඩෙන තරම් වේදනාවක් එනවා විලිරුදාවට. ඒ තිබුණාට දරුවෝ වදින කරනත කරනවා. නෑ. ඒක කොච්චරද කියනවනම් පිරිමින්ට කියන්න එපයි කියලා කියන ඕක. පිරිමියෙකුට ඕක දරන්න බෑ. කවදාකවත් දරන්න බෑ. ඉතින් නිවන් දකින්න ගියාට පස්සේ මැස්සෙක් ආපුවම තමයි විශාල ප්‍රශ්න. සීලන්දුවක් මතුවලා තිනවා මේ භාවනාව විපස්සනාවෙන්ද මේක ආවේ සමතෙන්ද මේක ආවේ මේ සීලන්දුවනේ තමන් ඉස්සරහට යනවද පස්සට යනවද මම මේකට ආනාපානේ කරන්නද අර වෙලාවෙන විලිරුදාව ගැන මොකක්වත් ප්‍රශ්නයක් නෑ ඇයි මේ දෙකට අඩු ගන්න එක විදිහට සලකන්නේ නැද්ද මේක ඒකාන්තයෙන් නිවන් දකින්න වඩා කරක ඒකාන්තයෙන්ම කාමසේවනේ අඩු ගන්න මං කියන්නේ සමානව සලකන්න අපා මේ වේදනාව දරන්න පුළුවන් නම් මේ මොනවටද මේ කේන්ද්‍රය ගන්න මම මේ කියන්නේ නිකන් hina වෙන්න හැබැයි බොරු නෙවෙයි කිසිසේත්ම බොරුවක් නෑ විලුරුදාව කියන වේදනාව කොහොමඩක්වත් දරන්න බෑ පිරිමියෙකුට කොහොමඩක්වත් දරන්න බෑ එක සැරේ 60000ක් කැඩෙන වේදනාවක්. ඉතින් ඒකට කවුරක්වත් අතමලා මේ දැන් මේ එක එක ප්‍රශ්නයක්වත් අහලා දුන්නා දුහාන්ත මේ වේදනාවට මම මොකද කරන්නේ කියලා. ඔය තියනවාද බෙහෙත් ඔකට? ඒ ජීවිත වේදනාව දීදුක නැවත නැවත ගන්න කොච්චර උත්සාහ කරනවද? මං කියන්නේ ඒ වගේ සැලකිල්ලක්වත් අඩු ගන්න නිවන පැත්තට ඒ වගේ සැලකිල්ලක් මේ සීලේ පැත්තට ඒ වගේ සැලකිල්ලක් මේ සමාධිය පැත්තට ගන්න දෙන්න එක අසාධාරණද මං හිතන්නේ අසාධාරණ මොකද මේක ඒකාන්තයෙන්ම සුවේලවන සදාතනික සුවයක් දෙන වැඩක් ඒ නිසා ඉවසාගෙන යන්න ප්‍රශ්නේ අහන්න පුළුවන් මේක මේ වගේ ගමනකදී එනවා සාධාරණද මේක ස්වභාවිකද කියලා පැහැදිලිවම ස්වභාවිකයි බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ රූපයක් ඉස්සරහ gedara තියාගනින්න කොහොම හිතින් නැද්ද කියලා මේ බඩු අත ගන්න පපුව අත ගෑවෙන මට්ටමේ හිටියානම් මේ වගේ වේදනාවල් ගැන කතා කරන දෙයක් නැහැ. ඒ නිසා වේදනාත් එක්ක දිගටම පරිශන කරන්න කරන්න කරන්න වෙන්නේ මොකද්ද? ඒක දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට ඇති පහත ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දෙන සේක්වා. සමහර ඉගැන්වීම් වලදී සිහිය පිහිටුවීමට තමා සිදු කරන ක්‍රියාව හෝ සිටින ඉරියව්ව නොකඩවා මෙනෙහි කරන ලෙස පැවසෙයි. උදාහරණයක් ලෙස සිටින විට සිටිනවා සිටිනවා සිටිනවා යනුවෙන්ද අතක් දිගහරින විට දිගහරිනවා දිගහරිනවා දිගහරිනවා ලෙස නොකඩවා මෙනෙහි කළ යුතු බව පැවසෙයි. මාගේ ප්‍රශ්නය මේ නම් මෙලෙස වචන සිතෙන් පවසමින් මෙනෙහි කිරීමක් අවශ්‍යද? නැත්නම් ඒ මොහොතේදී සිදු කරන ක්‍රියාවට අනුව කයට දැනෙන ස්වභාවික හැඟීමට සිත යොමු කළ යුතුද යන්නයි. වහන්සේට මේ භවයේදීම සත්‍ය අවබෝධය ලැබේවා. කොයි එකත් එකයි කෙලිම Tamanට වෙනදී දැනගන්න පුළුවන් නම් වේදන මෙනෙහි කිරීමකින් තොරව ප්‍රශ්නයක් නැහැ. නමුත් වේදනාවක් මෙනෙහි කිරීමකින් තොරව කරන්න බැරි නම් ආය මෙනෙහි කිරීමෙන් කරලා ගත්තට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා මෙනෙහි නොකරට මෙනෙහි කිරීමේ උපක්‍රමයේ පැත්තක දාන්න එපා. අපි පුංචි කාලේ හැම කෙනාම අකුරු ඉගෙන ගන්නකොට අයන්න කියනකොට ආත තියනකොට අයනු කියලා තමයි ඉගෙන ගත්තේ. අල්මයනු, මායනු, අම්මා දැන් ඒක ඕනේ දැන් අල්මයන් මායන දකින්නට අම්මා කියලා හිතට එනවා. දැන් ඕනේ නෑ ඒක. නමුත් අර මුලින් පටන් ගත්ත ක්‍රමේ අනේ දැන් ඉන්න දරුවන්ට ඒක ඕනේ නෑ. මම දන්නවා. ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ නෑ කියලා කියන්න බෑ. ඒ ක්‍රමයේ තිබිච්චාවයි Tamanට පැහැදිලිව තේරෙනවා නම් අයන් අල්මයන් මායන දකින්නකොට මේකෙන් අදහස් වෙන්නේ මේකයි කියලා. මෙනෙහි කරුවට ප්‍රශ්න නැහැ. මෙනෙහි කරනවා කියලා කියන්නේ සද්ද නගා උච්චාරණය කරන එක. ඒක තමයි අපේ බොළඳ ක්‍රමය. ඒක අවශ්‍ය නම් පාවිච්චි කරන්න. නැත්තම් පැත්තක තියන්න. මේක තිබිය යුතුයමයි. නැත්නම් නොතිබිය යුතුයමයි කියලා කිව්වොත් අපි අමාරු මූලික වශයෙන් ආධුනික වශයෙන් නවක ආධිකම්මික යෝගාචරකට තියෙනවා. ඕන නැත්තම් පැත්තක තියන්න. ඒක තමයි අපි ඊයේ සාකච්ඡා කරේ විතක්ක ਵਿਚාර දෙක දෙවෙනි ධ්‍යාන යනකොට හැලෙනවා. ඊට පස්සේ ආය කරපුන්න කරපින්නගෙන යන්න එපා. නමුත් අනිද්දාසේ ආය පටන් ගන්නකොට ආයෙත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙනවා. ඒ වගේ ඒක උපකරණයක් විදිහට පාවිච්චි කරන එක තමයි අපි මේ වෙලාවේදී කරන්නේ. ලිඛිත ප්‍රශ්නයක් පමණක් තවද. ඔබ පැයකුත් නෑ විනාඩි 45ක විතර කාලයක් අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් තවත් අපිට මේ වෙන් කරගත්ත කාලය ඉතුරු වෙලා තියෙනවා කාට හරි මම මේ ප්‍රකාශ කරපු දේවල් මතින් හෝ නැත්නම් අලුතෙන් කිවිති කළ යුතු යමක් තියෙනවා පාවිච්චි කරන්න කියලා ඉල්ලා හිටනවා. ඇහෙන්නේ අපට ඇහෙන්නේ නැහැ ඕකේ. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී ධ්‍යාන පළවෙනි ධ්‍යානයේදී විචක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා ප්‍රථම ධ්‍යානය විස්තර කරා. එතෙන්දී ඒ ධ්‍යානය පවත්වාගෙන යන්න ඒ වශී කරගන්න ඕන කියන එක ප්‍රකාශ කරා. ඒක අපි පොත්පතේ දැකලා තියෙනවා වශී කරගන්න ඕන කියලා. නමුත් ඒක කරන ක්‍රමය තාම වටහා ගන්න බැරි වුණා. කරුණාකර බොහන්සේගෙන් ඒකට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඊයේ කරපේක නැවත අහන්න ලැජ්ජ වෙන්න එපා. මොකද ඒක දහස්වර ඇහිල්ලෙන් තමයි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි ලොකු ශාන්තික පොතේ සත්‍ය විසුද්ධා විදර්ශනා ඥානයක මිලදී ගන්න පුළුවන් පොතක්. ඒකේ ශාන්තිේ ටික ලියලා තියෙනවා. එහෙම නැත්නම් පාවොක්සයිඩ්ගේ පොත්වල ඒක ලියලා තිනවා. ඒක මේ MSc course එකක් වගේ එකක් මේ වගේ දවසක වැඩ පිළිවෙලට උගන්වන්න බෑ. ඒකට අවශ්‍ය නම් කරන්න මේ පොතක් ළඟ තියාගෙන මේක ඊයේ කිව්ව බණත් අහලා ලක්ෂ වාරයක් කරනකොට තමයි මේ මෙච්චර කල් අසවලා කිව්වේ මේක වෙන්න ඇති කියලා හිතෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට Tamanට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා වෙනමම කාලයක් ගත කරලා ඒ සඳහා අවශ්‍ය පොතුත් තියාගෙන ත්‍රිපිටකේ පොතුත් බලලා බණත් අහලා බොහෝ වාර ගානක් කරනකොට තමයි එන්නේ. ඒක උනන්දුව තියෙන එක හොඳ දෙයක්. නමුත් ඒ උනන්දුව සන්තරපණය කරනවා කියන එක ඔය වරුවෙන් දෙකෙන් කරන්න බෑ. ඒක සාමාන්‍ය මාස 7-8ක් එක දිගට කරලා තමයි ඒක පිළිබඳව වශීතාවය ගන්න තියෙන නිසා උඟ දෙනෙක් දැන් මේ කාලේ පැකිලෙනවා කරන්නේ නැහැ. කරන්න ගියත් ඔය පටන් ගන්නකොට සෙනෙහස නෑ ඒක ඉවර වෙනකොට. නමුත් ඒක වුණොත් වෙන්නේ තමන්න අතවාසිය එන්නේ නැහැ. අත උරුවේ එන්නේ නැහැ. වශී එන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී සමාධි සුඛයක් නැහැ. නමුත් ලැබිච්ච සමාධිය කප කපා කොට කොටා බලන්න වෙනවා. ඒ නිසා ඒකට ওই තියෙන මූලික හඳුනා දීමෙන් පස්සේ අර කියන මන් දන්න මේ කාලේ තියෙන පොත් නැත්තම් කොයි පොතෙත් වගේවා තියෙනවා. අපි ධර්මන්ත සංග්‍රහ වගේ පොත්වල විසුද්ධි මාර්ගියම හරියට විස්තර තියෙනවා. ඒක ඒකට වෙනමම වෙලා වරගෙන ගත කරන්න. එතකොට ඉච්චර අමාරු නෑ අර ධෛර්යය කඩා ගන්න නැතුව ගියොත්. දැන් තේරෙන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක ස්වභාවයක්. අවසරයි ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මුලින්ම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ අර ආශ්වාස ප්‍රශ්වාසයේදී ඉස්සෙල්ලාම තේරුණා මේ හුස්මේ තියෙන හරි ඝන බවක් තේරුණා. ඒ කියන්නේ දැඩිව හරිනම් කෝටු කැල්ලක් ඇතුළට යනවා වගේ ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී ටික කාලයක් ඇදි ස්වාමීන් වහන්සේ තේරුණා මේ නාසය අගට ඇවිල්ලා හුස්ම නිකන් අර රැළ බින්දෙනවා වගේ පැතිරිලා ගියා. ඔය මොහොම දැන් එක දිගට කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ දැන් දවස් දෙකක වෙලේ වගේ ඉඳන් මේ ආස්වාස <clears throat> ප්‍රස්වාස කරනකොට මට මේ ආස්වාසය ඊටාම ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකම ඊටාම සියුම් තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොටිම මට ඒක දැනෙන්නේ නැහැ නිකන් මට හිතෙන්නේ මගේ ඇඟ ඇතුළේම මේක දැන් කැරකෙනවා මේ එකම හුස්ම රොටේට් වෙනවා වගේ තමයි තේරෙන්නේ. දැන් ඕක ඕක දිහත් මේ අවබෝධයෙන් බලන් හිටියා ස්වාමීන් වහන්සේ දැන් අලුත්ම தත්ත්වය ඇවිල්ලා දවස් දෙක වෙලේ ඉඳන් මේ ආස්වාස ප්‍රස්වාසයේදී පරයන්ක ඉඳගත් ඉඳගෙන විනාඩි 10ක් 20ක් ඇද්දී ඔය தත්ත්වය එනවා. හරි වෙහසක් දැනෙන ඇඟට. ඒක කයට දැනෙන වෙහසක්ද සිතට දැනෙන වෙහසක්ද කියලා තේරෙන්නේ නැහැ. නමුත් මගේ අවබෝධය හැටියට මම හිතන් ඉන්නේ මෙතනිමුත් එහාට මොකද වෙන්නේ කියලා බලන්න. ස්වාමීන් වහන්සේට මොන හරි උපදේශයක් දෙන්න තියෙනවා නම් ඉතාමත් අගය කරනවා. මේකට කියන්නේ ආකාර පඤ්ඤත්ති කියලා. ඉසල මානපාණි කියලා කියන්නේ සතහන් වශයෙන් පේනවා. ඔන්චිලාවක් පැද්දෙනවා වගේ. එහෙම නැත්නම් තරල බිඳිලා යනවා වගේ. එහෙම නැත්නම් දොරක් අරිනවා වහනවා වගේ මොකක් හරි. ඊට පස්සේ ඒක දිගට යනකොට ඒකේ ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම අලුතෙන් ආකාරයක් දකිනකොට දැකම නැති එකක් දැක්කා වගේ හිත උඟක් උලත්තු උනන්දු වෙනවා. මේක හුස්ම රැලි ඉහළ පහළ යන එකක්ද, රවුමට කරගෙන එකක්ද නැත්නම් හරහට යන එකක්ද කියලා ආකාර වෙනස් වෙනවා. ඉතින් ඒක කලබල වෙන්නේ මෙහෙම විය යුතුයි මේකයි ආකාරය කියලා හිත දැඩි කරගත්ත කෙනාට විතරයි. වෙන ඕන දෙයක් වළංගුයි කියන එක නට ප්‍රශ්නයක් නැහැ. දිගට දිගට දිගට දිගට විවිධ සටහන් විවිධ ආකාර දිගේ ගිහිල්ලා අන්තිමට හුස්මයි තමනුයි හිතයි හාද වෙනවා. ලං වෙලා මේ ඔක්කොම එකට කැඳ හැඳි ගෑවෙන්න වගේ බලාන ඉන්න හිතත් දිය වෙලා යනවා. ආනාපානෙ දිය වෙනවා. ඇඟක් පේන්නත් නැහැ. හැබැයි වැඩ යන්තරේ යනවා. සතිය යනවා. දිගට සතිය යනවා. නිමිත්තක් නැහැ. ඉතින් එහෙම ඉඳ අපේ හිත කැමති නැහැ. අපේ හිතට ඕන නිමිත්තක් ඕනේ, ලකුණක් ඕනේ, අතන ඉඳලා මෙතෙන්ද ගියයි කියලා ලකුණු දාගන්න ඕනේ. ඒ සංඥා දුරු වෙගෙන යනකොට වෙහෙසක් මතුවෙනවා. හරි කාටට කියා ගන්න විදියකුත් නැහැ. අත්දැකීම නම් තියෙනවා. ඒ වෙහෙස නිසා අපි හුඟා කලට දාලා මඟ දාලා අතහැරලා යනවා යන්නේ. සැප වෙන කාමයේ උපදවන රුචිය දනවන තණ්හා දේවල් වලට අපිට ගාණක් නැ දවස් ගණන් හරි යන්න පුළුවන්. ඒ තණ්හාව ගෙවෙනකොට රුචිය නැති වෙනකොට අර ඒකාකාරීකම වෙහෙස කර ගතිය අනිශ්චිත ගතිය බයලවන කරගතිය නිකන් වහින්ද ඉස්සලා අන්ධකාර කරනවා වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට ලෑස්තිලා ගිය කෙනෙක් නම් දන්නවා මේ මන්ත්‍රේ හරන යකා නැගිටින්න එපායි. මන්ත්‍රේ හරිනම් යකා එනවා. කපුව පරල වෙනවා. ඉතින් පරල වෙනවට බය හිටියොත් එහෙම තොයින් නටන්න බෑ. දැන් කොට්ටුරුවෙක් ඉන්න බෑ ළඟ පරල වෙනකොට දුම්මල ඉන්නකොට දුම්මල ටික දෙන්න ආරෙ මේ දැන් කොට්ටුරුව බයලා දුවන්න ගත්තොත් මේ කපුව පරල වෙනකොට එහෙනම් තොවිල් නටන්න බෑ. ඒ නිසා උට කියලා ගෙනියන්නේ මේ මේක මේ මන්ත්‍රේ මතුනකොට මෙහෙම මේ දේවල් වෙනවා. ඔබ කලබල වෙන්න එපා. පන්දම වෙනකොට පන්දම දීපන්. මේ දුම්මලිනකොට දුම්මලට දීපන් කියලා උට කියාගෙන යන්නේ. හැබැයි ඌ මන්ත්‍ර දන්නේ නැහැ. ඒක තමයි මේ මන්ත්‍රය යන්නම් පරලනවා. පරල වෙනවයි කියලා කියන්නේ රුචිය නැති වෙනවා. අරුචිය පහළ වෙනවා. නීරසකම පහළ වෙනවා. ඒකාකාරකම පහළ වෙනවා. අනිෂ්ඨිර ගති පහළ වෙනවා. මේකට පෞරුෂත්වයක් ඕනේ. ඒ තියේදිත් මේක කාගෙන යන්න හැබැයි මේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ එන ඒ බය එහුඹස් බය ටික දවසක් කරන්න නැතුව යනවා. එන්නේ එන්නේ එන්නේ බයෙත් තත්ත්ව වෙනස් වෙලා ওই වෙන්න දෙයක් වෙච්ච ආවයි මම ඉදිරියට යනවා කියන ගැම්ම ඒ පියවර 3-4ක් ගියාට පස්සේ ඒක නිකන් සෙල්ලක්කාරකමක් වෙනවා. ඒක වෙන ඕන දෙයක් වෙච්ච ආවයි මම ඕන දෙයකට ලෑස්ති කියලා. ඒකට සාමාන්‍ය සාහසික ගතිය කියලා කියන්නේ. සෙල්ලක්කාර ගතිය. පිරිමි ගතිය, පරුෂ ගතිය. එයත් එන්නේ පුම්බ ගන්නවා මාත් පුම්බ ගන්න තමයි යන්නේ. උඹ උඹ ඇවිල්ලා මාව දහංගට දාන්නේ වට්ටන්නේ මමත් උඹට දහංගටත් තමයි දාන්නේ. උඹ මට වංචනික ධර්ම නම් දාන්නේ මාත් උඹට ගහන්නේ වංචනික ධර්මෙන් කියලා. එහෙම නැත්නම් අපි එයාට සාධාරණ කරන්න කිව්වොත් එයා වංචනික ධර්ම වලින් අපිට ගහනවා. ෂට ගති වලින් මායාවී ගති වලින්. ඒ නිසා බෝලේ දාන විදිහට තමයි බැට් කරන්නේ. බවුන්සර් එනවා නම් අල්ලන්න යන්න එපා. ස්ක්‍රූ එනවා නම් අදින්න යන්නත් එපා. සාමාන්‍ය ෂයිබෝලයක් આવත් අදිනවා. නැත්තම් ලෑල්ලල්ලුවා හිටියා. වඩේින කට්ටිය චිය කරන එකක් නෑ. නමුත් නැත්තම් දැඟලුවොත් අවුට් වෙනවා. ඒ නිසා බෝලේ එන සාරය ස්ටඩි කරන්න එහෙම නැතුව ගහන්න බෑ. ඒ එන බෝලෙට දැන් අපිට කියත හැකි මට සික්සරයක් ගහන්න ඕන හොඳ බෝලයක් එවපන් කියලා. එහෙම දැකලා තියෙනවා. අපි අනිත් පැත්තේ ඉන්නේ පරම හතුරනේ ඌ දාන්නේ බෝලේ මූ වට්ටන්න. ඉතින් අපේ එකෙක් හිටිය හරි අසයි ක්‍රිකට් ගහන්න. වැඩිම ඔය ට්‍රොපීස් කෙනක් දෙනවා ක්‍රිකට් ගහනවා. ඉතින් අවුට්ලා එනකොට කියනවා මචං අවුට් උන් නැත්තම් සෙන්චරියක් ගහන්න ඉතාලන ගියේ කියලා. ඉතින් කවුරුත් එහෙම තමයි. අවුට් උන් නැත්තම් සෙන්චරිය තමයි. අවුට් වෙන්නේ නැති වෙන්න වැඩ කරන එකයි වැඩේ. මේ වගේ ක්‍රිකට් එකක් කොහෙවත් නැහැ. ඔය බුදුහාමුදුරුවෝ කියලා දුන්න ක්‍රිකට් එක කොහෙවත් නැහැ. අනිත ඔක්කොම ඉන්ස්ට්‍රක්ටර්ස්ලා දාලා පුරුදු කරලා මේක උඹේ පරිප්පුඹ කාපන්. ශාරීරික ජීවිතය පූජා කරන්න කැමති නම් ඵලයක්. එතකොට තමයි අපි කොච්චර ශාස්ත්‍ර ධර්ම තොගයක් මැදද ඉන්නේ. කොච්චර මායාවීකාරී ලෝකයකද ඉන්නේ. වංචනික ධර්ම තොගයකද ඉන්නේ කියලා තේරෙන්නේ එයාගේ ප්‍රතිචාරය එනකොට. අපිට භාවනා කරනකොට එන ප්‍රතිචාරෙදි පේනවා. ඔය කොච්චර දාන දීලා තිබ්බත් කොච්චර පින් දහම් කරලා තිබුණත් මේකට මුහුණ දෙන්න ශක්තියක් ඒකේ නැහැ. මේ මූණදී මේ ශක්තිය අත්විඳලම දැකලම මූණ දීලම ගන්න ඕනේ. ඒ වගේම කාටවත් දෙන්නත් බෑ, කායකත් හොරකම් කරන්නත් බෑ. ඒ නිසා තමන්ගේම ක්‍රමසහවිදි. තමන්ගේම ශිල්පීය ක්‍රම ඕනේ මේක ඉදිරියට යන්න. ඔය යන ගමන තමයි ඔය සිද්ධ වෙන්නේ. ස්වාමින් වහන්සේ කලින් දැන් දවස් 3කට විතර කලින් ලිඛිත ප්‍රශ්නයකට දුන්න උත්තරයක් අනුව ඒකේ කීවා වේදනාව දිහා බලනින්ට මුල මැද අග විදිහට රූප එහෙම දිහා බලනින්ට කියලා කිව්වේ. ඒ වගේ මගේ හිසේ අර බරගතිය දැනෙනවා කිව්වා. ඒ වේදනාව දිහා බලනින්දි මුලින් ටිකක් පටන් ගත්ත හිසේ බරගතිය බලන් ඉන්න ගමනට එන්න එන්න එන්න තද වෙලා එහාට මෙහාට ඇදලා පිහිර කරනවා වගේ දැනුණා ගොඩාක්. ඒ හිර කරන අතරේ මං හුස්ම දිහා බලන්නේ හිටියේ. ඒ අතරේ ඔළුව ඇස්සේ එහාට මෙහාට වේගෙන් කරකනවා වගේ රවුමට ලොකුවට ලොකු කරකවිල්ලක් වගේ දැනුණා. ඒ ඒක ඒ දිහත් බලනිද්දි පහලට ඇවිල්ලා මූ කියන්නේ පහලට ඇවිල්ලා මූණ හරියේ ඇද වෙනවා වගේ. එහාට මෙහාට කටත් එක්ක ඇද වෙනවා. මම මේ බලනවා මේ කට එහෙම ඇද වෙමින් තමයි මේ යන්නේ කියලා අල්ලලත් බැලුවා කට නිකන් දැනෙන්නේ නැති වෙන්න කට ඇද වෙනවද කියලා. එහාට මෙහාට ගිහිල්ලා ඒක එහෙමම මේ එන්න එන්න එන්න එන්න අර සමනේ වෙලා ගිහිල්ලා හරීම සනීපයක් දැනුණා. ඒකලා ටික්කින් කකුල දෙක පාතර තියාගෙන හිටියේ උඩ මළුවේදී. එහෙම ඉන්නකොට කකුල පහළට පල්ලෙහාට පල්ලෙහාට දැන් ඇතුලෙන් අදිනවා අදිනවා වගේ පහළටම කකුල ඇදගෙන අදිනවා අදිනවා වගේ ලොකු බලයක් යොදලා ඊපස්සේ කකුල තද වුණා තද වුණාමයි සෑහෙන වෙලාවක් දැන් ගන්න බැහැ මං හුස්ම දිහා බල බලා උත්සාහ කරනවා දැන් කකුල ගන්න පුළුවන්ද කියලා. දැන් කකුල ගන්න මෙයා වෙලා පස්සේ එන්ඩෙන් ඒක ලිහිල් වේගෙන යනවා දැක්කා. ස්වාමීන් වහන්සේ එතකොට අර මුල මැද අග බලන්න යනවා කියව එක ඒකද නැත්නම් මට වැරදීමක්ද කියලා දැනගන්න අහන්නේ. මුල මැද අග සම්පූර්ණ වේදනාවේ නැත්නම් කකුලේ ඉසේ දකින්නත් පුළුවන්. ඒ හැම වේදනා කියන වැලක්ම ඒ ඒ චිත්තක්ෂණය ඇති වෙලා නැති වෙලා යන පුංචි වේදනක් තියෙනවා. පුංචි වැඳි විඳීමක් තියෙනවා. අපි ඉස්සල්ලා සමහරකට අදහස් කරන්නේ සම්පූර්ණ ප්‍රධානම රැල්ල. ඉසිකක්මක් ආවා. ඉසිකක්ම වැඩි වුණා බහැලා ගියා. කකුලේ අදින ගතියක් ආවා. ඒක හොඳටම වැඩිලා බහැලා ගියා. නමුත් අන්තිමට පේනවා මේ හැම සම්පූර්ණ ප්‍රස්තාරේ පුංචි පුංචි වේදනා <coughs> රාශි රාශියකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ හැමෙම පුංචි චිත්තක්ෂණයකත් මුලමදාග තියෙනවා. ඉස්සලා දකින්නේ විශාල චිත්‍රය. විශාල චිත්‍රය දැකලා මේක දිගේ නැවත නැවත බලා ඉන්නකොට ඒ විශාල චිත්‍රය හැදිලා තියෙන පුංචි පුංචිව ගොඩාක් සංස්කරණය වෙලා ඝණයක් වශයෙන් ඒක කියන කිච්ච ඝණය කියලා ඒක කෘත්‍යයක් නෙමෙයි මෙතන ක්‍රියාවක් නෑ ක්‍රියාවලියක් තියෙන. නමුත් මුළු ක්‍රියාවලියම අපිට වෙන්නේ එක ක්‍රියාවක් විදියට. ලං වෙලා බලනකොට ඒ ක්‍රියාව ඇතුලේ ක්‍රියාවලිය ඇතුලේ ක්‍රියා රාශියක් තියෙනවා. හැම ක්‍රියාවකත් ඒ පුංචි පුංචි ක්‍රියාවකත් ওই වගේ මුලැමැදාග තියෙනවා. එතකොට සම්පූර්ණ ධර්මෝජා විතරයි ඉතුරුනේ. මගේ කට රිදෙනවා, මගේ බඩ රිදෙනවා කතාවක් එන්නේ ඔය බලන වෙලාවේදී මගේ කකුල තියෙන්නේ, මගේ ඔළුව තියෙන්නේ කියලා තාම සම්මුතියක් ටිකක් හිටුයි. ඒ දකින්න එක තවදුරටත් බලන්න බලන්න සම්මුතියට ඉඳ නොතබා උදේ ඉඳලා හැන්ද වෙනකම් වේදනාවක් විතර අපේ තියෙන වෙන්නේ මොකද්ද? අපි එක එක නම් වණන් දුන්නට නැති වුණත් ජීවත් වෙනවා කියන්නේ විඳවනවා කියන එක. ඉතින් ඒ තීත්‍ය බලනකොට ඒකට කටේ වේදනාව කියන අට බඩේ වේදනාව කියන කොහොම කෙරුවක්වත් මේ විඳීම් ස්වභාවය තියෙන. ඉතින් එතෙන් යනකොට ඒ මනසගේ ඉවසීමේ ශක්තිය වැඩි වෙලා ඒ වේදනාවෙන් Tamanට දෙන පෙළෙන ගතිය වේදනාවේ නපුර වෙනුවට වේදනාව කියන ධර්මතාවයේ තේරෙන පටන් ගන්නවා. පුපුරු ගහගා පුපුරු ගහගා තමයි තියෙන්නේ. ඒ නිසා මේක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ පෙළන ගතියක් තියෙනවා. උදේ පටන් ගත්තා හැන්ද වෙනවා. තවන ගතියක් තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් එක රජ්ජුරවණ්ඩ වෙන රට රැසියට වෙනයි කියලා දෙයක් නැහැ. අම්මලා තාත්තලාට වෙනයි දරුවන්ට වෙනයි කියලා જાතියක් නැහැ. වෙදාට වෙනයි ලෙඩාට වෙනයි කියලා જાතියක් නැහැ. සර්ට වෙනයි ශිෂ්‍යයන්ට වෙනයි කියලා જાතිය උදේ ඉඳලා හැන්දනක හැම එකනාම ඒකාකාර විඳවිල්ලක් විඳවන. ඒ උනාට හිතානේ ඉන්නේ මට විතරයි තියෙන්නේ කියලා. අල්ලපු ගෙදරකට එන ගහන්න ඌට මොන හේනයක්වත් නැහැ. ඌ හොඳට ඉන්නවා. මට තමයි මේ තේරම කියලා හිතන බාට උගෙන් කතා කරලා බලනකොට ඌටත් ඒ හේනේම තමයි. ඉතින් ප්‍රධාන වශයෙන් බලනකොට නම් මුලින්ම බලන්නේ ලොකු වේදනාවල. ඉස්සරහට කරගෙන යන්න ඔක්කොම හැදිලා තියෙන පුංචි පුංචි වේදනා අංශු වලින් කෘත්‍ය ගලවලා බලනකොට ඒ හැම තැනකදීම තියෙන පෙළන ගතිය. හැම තැනකදීම තියෙන තවන ගතිය තමයි සංසාරේ එකම තැනකවත් හොයනවා නම් එහෙම තැවීම් බිඳීම් නැති කවදාවත් නැහැ. සංසාරයක් පතනවා කියලා කියන්නේ විඳීම්, තැවීම්, දැවීම් පතනවා කියන එක තමයි. ස්වාමීනි මට මේ සිතුවිලි නැතුව ඕන වෙලාවක් පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඒක යන්න පුළුවන්. දැන් වෙන ගමනක් යනවා කියමු පාරේ පාරේ නිකම් පාරේ ගමනක් යනකොට උනත් මට ඒ සිතුවිලි ඒකෙන් ගිහැකි. ඔසවනවා, ගෙන යනවා. සිතුවිලි නම් එන්නේ නැහැ. එච්චරයි. එතනින් එහාට මුකුත් මට දැනෙන්නේ නැහැ. එතකොට හිතවිලි එන්නේ නැති එක කියන්නේ එහෙම කතා කරන එක ප්‍රශ්නයක් වශයෙන්ද ජයග්‍රහණයක් වශයෙන්ද? නෑ ඒ එච්චරයි. එතනින් එහාට ඔය ඔය කකුලේ අර අස්ති දැනෙනවා. ඒව මට මොනවත් දැනෙන්නේ නැහැ. අර අර ටික නම් ගෙනියන්න පුළුවන්. වේදනාවක් නැති බව තියෙනවා. එතකොට Taman දන්නේ කොහොමද මම ඉඳගෙන නෙවෙයි මම සක්මන් කරනවා කියලා දන්නේ කොහොමද? ඇයි ඔසෝනගෙන යනවා තබනවනේ? ඒක දැනෙන්නේ කොහොමද? නිකන් ඒක අර නිකන් මේ සෙල්ලක්කාරකමට අර වගේ නිකන් ඒක පුළුවන්. හරි. ඒකට ඉඳගෙන ඉන්නකොට දැනන අත්දැකීමයි ඔසවීම, යැවීම, තැබීම කියන මේ ක්‍රියා ශක්තියකින් චේතනාවෙන් පහන වැඩි දෙක අතර වෙනස මොකද්ද? සිතුවිලි එන්නේ නැහැ. නෑ නෑ මේ සිතුවිලි නෙවෙයි මම මේ කතා කරන්නේ. ඉඳගෙන නෙවෙයි. මම දැන් ඇවිදිනවා. මේ ඔසවනවා, මේ යවනවා, මේ තබනවා. මේ ඉඳගෙන ඉන්න එකත් එක්ක මේකේ වෙනස මොකද්ද? මේ දැන් වාඩි වුණොත් මෙහෙම පරියන්කෙම ඉන්න ඕනේ අනිවාර්යෙන් ආනපනසතිය. නෑ මං ආන ප්‍රශ්නේ තේරුම් ගන්න එක කතා කරන්නේ. මං කියන්නේ සක්මන් කරනකොට හිතවිලි නෑ ඒක පැත්තක තියන්නකෝ. මම දැන් සක්මනේ ඉන්න බව දන්නේ කොහමද? මොකෙන්ද දන්නේ මම සක්මන් කරනවා ඉඳගෙන නෙවෙයි කියලා. ඉතින් සක්මන් කරන්න කියලා යනවනේ හිතලා. ඔව්. එතකොට තමයි ඉතින් සක්මන් ගියාට පස්සේ දැන් සක්මන් කරනවනේ. කරන වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. දැන් සක්මන් කරනවා කියලා අත්දකින්නේ කොහමද? ඒක ගමන් කරනවනේ. ඒක දැන් ගමන් කරනවා කියන එක කොහොමද තව කෙනෙක් ගමන් නොකරන කෙනා තමන්ගේ විස්තරේ මගේ අත්දැකීම තමන්ගේ අත්විඳීම කියන්නේ කොහොමද? ඒ කියන්නේ මම දැන් සක්මන් කරන්නේ මම ඉඳගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා වෙන කෙනෙකුට මම එයා වුවත් හරි උඹ දන්නේ කොහොමද හීනෙකින්ද ඔය කතා කරන්නේ ඇත්තද ප්‍රත්‍යක්ෂ කළා කොහොමද කියන්නේ මොනවද සක්මන් කරනකොට දැනෙන්නේ කියලා ඇහුවොත් මොනවද කියන්නේ? මට සිතුවිලි නැහැ ගමන් කරන බව දැනෙනවා. ඒක ඒ ගමන් කරන බව දැනෙන එක තව කෙනෙකුට කියන්න බැරි කමයි තියෙන්නේ. නමුත් දන්නවනේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. දැන් දන්නවනේ මේ වම කියලා, මේ දකුණ කියලා. ඉතින් ඒක නිසා එතන තියෙන දේ පෙන්ුන්නේ නැහැ කියලා මම වැරද්දක් පෙන්වන්න හදන නෙවෙයි තියෙන්නේ. ඉතිරි න්යායක නෙවෙයි මෙතන තියෙන්නේ. විඳීම් වගේක් තියෙනවා. ඒ විඳීම් ප්‍රකාශ කරන්න බෑ. මම වම දකුණ කියලාත් නෙමෙයි ස්වාමීනාස. හරි මොන මම අල්ලන වචනේ අල්ලන කරගෙන ගියාට සක්මන් කරන වෙලාවට වැඩි ඉඳගෙන ඉන්න වෙලාවට සක්මනේ වෙනසක් තියෙනවනේ. ඒක ඉතින් විඳීම් කියලා කියන්නේ. ඒ විඳීම් කියාගන්න බැරිකම තියෙන. විඳීම් නැතිකම නෙවෙයිනේ. සක්මන් හිතවිලි නැතිකම නම් නැති බව කියත හැකියි. මේක නෑ නැති බව විඳීම් වේදනාවක් තියෙනවා ඒ වෙලාවේ. විඳීම් තියෙනවා. ඉතින් ඒක කියාගන්න බෑ. ඒකට ප්‍රශ්නයක් නෑ විඳීම් නැති වෙන්න බෑ. නිසා හොඳට බලන්න මට කාට හරි කියන්න ඕන නම් මම මේ පරියන්ක නෙවෙයි ඉන්නේ සක්මනේ සක්මනේ ක්‍රියා වැඩ පිළිලක් යනවා මොකක්ද මේ ක්‍රියා වැඩ පිළිල කොහොමද මන් දන්නේ මේක හීනයක් නොවන බාට මොකද්ද සාක්කිය කියලා කාටද අත්දකින්න එපායි ඒ කිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කියන්න ඕනේ නම් මේ ඔය හංගන හිත හංගන හදන තොරතුරු ටික එලි කරන්න වෙනවා කවදාද හිත කියන්න හදනවා සිතුවිලි නැති බණ මන් දන්නවොත් වේදනාව මට නැහැ කියලා. නමුත් වේදන නැති වෙන්න බෑනේ. මොකද එහෙනම් වේදන නැතුව ඉන්නවනම් ඉඳගෙන ඉන්න එකේ වෙනසක් තියෙන්න බෑනේ. සක්මන් කරනවා කියලා. ඒ වගේම මේ වම මේ දකුණ කියලා වෙන් කරන්න පුළුවන්කමක් මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා කියනවනම් හොඳට දැනීමක් තියෙනවනේ. ප්‍රකාශ කරන්න බැරිකම තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නෑ. හොඳට බැලුවොත් ඒකත් එන්නේ ඊට තියෙනවා. නමුත් ඔය කියන தත්ත්වේ නරක දෙයක් නෙවෙයි. හොඳයි. පැයක් විතර වුණත් පුළුවන් සක්මන් භාවනාව. ඒ වගේ වෙනකොට ඊට වැඩියෙන් කරන්න. එතකොට හිත පිරිසුදු වෙනවනේ. කෙලස් නැහැ. නමුත් මේ ඒ වෙලාවේ හිතවිලි තුනට අනිත් දේවල් නැහැ කියන්න බෑ. ඒ තියෙන දේවල් sannivedanaya කරන්න බෑ. ප්‍රකාශ කරන්න බැරි කමක් තියෙන්නේ. ඒ පැත්තෙන් බැලුවොත් තමාට ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක් එන්න පුළුවන්. හොඳයි අපි පැයක් විතර කාලය තියෙනවා. සක්මණ සඳහා ඒක නිසා අපි දෙකේ සිට තුන දක්වා කාලේ සක්මණට ගත කරලා තුනට නැවත එකතු වෙනවා සාමූහික භාවනාවකට. මේ මතක් කිරීමත් එක්ක අපි මේ ප්‍රශ්න විචාරක වැඩ පිළිලේ නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.